මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න ඇබෑට මං කරගත්තු ඔල මොට්ටලකමක හැටි. ඒ දිගා මඩුල්ලේ මනමාලයට මුළු වෙල්ලස්සේ භාගයක් විතර අයිති කියලා මට එක මගුල් කපුවෙක් කීවා. එහෙම වාසනාවන්තයෙක් මගේ බෑනා කරගන්න ලැබුණොත් ඒක මගේ වංශ පරම්පරාවට කොච්චර ලොකු වාසනාවක්ද ඕන්න ඔය හින්දා තමයි මං ඒ ඉලන්දාරියාට බිසෝ කසාද බැඳලා දෙනවාමයි කියලා සහතික වුණේ. අන්න ඒ පොරොන්දුව ආපු දා ඉඳලා ඒ මනමාලයා මුළු දිගා මඩුල්ල පුරාම පොර සිද්ධ කෙරුවා. ලොකුම ලොකු මගුල් ගයක් අරගෙන බිසෝව කැඳාගෙන යන්ට මාලිගාවේ ඇතා වගේ දැවැන්ත ඇතෙකු පිටින් මුවන් පැලැස්සට ඇවිත් සුදු අස්වැයෝ අදින අස්ව කරත් එක ඒ දෙන්න නැගලා දිගා මඩුල්ලට යන්න කටයුතු කරනවායි කියලා. ඉතින් ඒ සන්තෝෂේ උඩ මනමාලයාගේ ගෙදර බත් බුලත් කන්ට ගියදා කාලා බීලා කෑවට වඩා එදා මම් බීලා මගේ මේ ලොමු කට වරද්ද ගත්තා මගේ බූදලේ සේරම වුණත් දෑවැද්දට මනමාලයට දෙනවා දෙනවාමයි කියලා. ඒත් බිසෝ අර නාමෙලා කියන දුම්බරයාගේ ඉනාබේත් කාලා ඌට වසීකුරුත වෙලා මං දිගා මඩුල්ලේ මනමාලයට දීපු පොරොන්දුව කඩ කෙරුවා. ඒ මනමාලයාගේ යාළු අබ්බෝ කාත් මහතුරු අල්ලගෙන මං මං මං පොරොන්දුව කඩ කෙරුවයි කියලා නඩු මාර්ගයට ගිහින් මගේ බූදලේ සේරම අතපත ගා ගන්නට යනවලු. ඕන්න ඔය භයානික ආරංචි ආපුදා ඉඳලා මට කොහොමවත් බෑ නිදා ගන්නට. ආ මුදියා කීවා කොයි වේලාවක හරි සිතාසිගෙනයි කියලා බුදුහම්මෝ ඒ ආවේ මනමාලයද නැත්තම් නඩුවට එන්න කියලා මට අන කරන කෙනෙක්ද ඈ අපේ කෝ මේ ලොකෝ ලොකෝ කොහෙද ඉතින් මට රත් වෙනකොට ලොකුත් නෑනේ. අනේ මන්දා මහදීයෝවත් මේ අවනඩුව අහක දාන්න වරම් දිනසේක්වා. මගේ කරුමේ කියන්නේ මෙහෙම වෙලාවකටවත් මගේ පැත්තට සාක්ෂි දෙන්න ඉන්න ලොකුවත් gedර නැති එකනේ වැඩේ. gedර කවුරුවත්ම නැද්ද? ඈ koobe ආරච්චි මස්සිනා කෝ ලොකු මේ කෝර වැඩකාරී සුමනා මගේ අම්මෝ මම බය වෙච්ච තරමට මේ අපේ මුදියන්සේ නේද? ආව එක තත්පරයක් ගියානම් මන්නේ ආයෙත් දොරට ගහන්නේ ඕක. අනේ මුදියා මට සමාවයන් මට මේ නිදි නැති පිස්සුව හැදිලා මේ 15ක දාට මාස දෙකක් වෙනවා නිින්ද නෑවෝ. අමුන්ගේ කට වරද්ද ගත්තාම නිින්ද විතරක් නෙවෙයි නැති වෙන්නේ ඕ. මේ කොමේ ගෙදර ඇත්ති කොයි ලෝකෙ මක බෑ වුණාද මන් දන්නේ මට යකා එනවා ඕයි එහෙම කතා කරන එක හොඳ නෑ තමුන්ට නිින්ද නැති කේන්තියට මං කියවනේ මං ඒ ප්‍රශ්න තීරෝම නූලට බේරලා දෙන්නම් කියලා. දැන් නැගිටින්න ඔය ආහන්ති පුටුවෙන්. නැත්තම් ඔතනම නිින්දයයි. නෑ නෑ නෑ නෑ නෑ නෑ මට නිින්දක් නෑ. නිින්දක් නෑ. ආ. ඇහුණද මුදියෝ? මේක මේ අපේ ගෙදර ඇත්තටම කියන්නේ නෑ කීයට ගියත් ඕම් තේරුණාද මට නිින්ද යන්නේ නැති එකට වඩා ලොකුයි අර පුරස්නේ හරි හරි හරි මගේ බොටුව කැපුවත් මං මේ රහස ලොකුට කියන්නේ නෑ ආරච්චි මස්සිනා මං ඒ දවස්වල කට වරද්දාගෙන ඔය දිගා මඩුල්ලේ ඉලන්දාරියට වෙච්චි පොරොන්දුව මෙච්චර දුර යයි කියලා හීනෙන්වත් නම් මං හිතුවේ නෑ ඕ. මට දැන් නිින්ද නොයන කාරණාව ඕන්න ඕකයි. හ්ම් හ්ම් ඒ මනමාලයාගේ කැරැට්ටුව හොඳ නෑ කියලාත් මට ඔන්න දැනුයි මිනිස්සු කියන්නේ. ඕම් බලාපන්කෝ. අජපල් කැරැට්ටුවක්. අජපල් කැරැට්ටුවක් ඒක. ඉතින් බලාපන්කෝ. ඒකයි මස්සිනා. මං මේ බිසෝ වගේ හොඳ වැදගත් අපේ දුවක්. ඊ වල්මත් වෙච්ච සුන්දරසේනයට ගන්ට නොදී මගේ කොල්ලා සිරිමලාට මේ මේ මේ උඹේ සිරිමලාගේ පළහිලව්ව ගැන කතා කරන්න එපා ඕම්. ඔව් ඊට කලින් මේ ඊට කලින් අර මිනිහා අලාබෙ ඉල්ලලා දාන්ට යන නඩු හබේන වත්ත ගන්න ඕනෝ මුදියෝ තේරුණාද මෙම්බට තේරුණානේ එහෙම නඩුවක් පටල වුණොත් මගේ සහායම යනවා විතරක් නෙවෙයි මේ තියෙන බූදලී බිසෝයි සේරම කොහේ අයි කියලා දුඹ හිතන්නේ නෑ නෑ නෑ බිසෝ ගන්ට මම ඉඩ දෙන්නේ නෑ පිට කාටවත් කීයට ගියත් ඒක කොරන්ටියට දෙන්නේ නෑ මස්සිනා. තේරුණාද? බීසෝ අපේ කෙල්ල. ඒකනේ. එහෙමනම් මුදියෝ අදම දිගා මඩුල්ලට ගිහුම් සුන්දර සේනියා මුණ ගැහිලා ඔන්න ඔය අලාබෙල්ලන්ට නඩු දාන කතාව වහාම අස්කොරන්ට උදව් වෙන්න පුළුවන් ද උඹට <laughs> මේ රෑම මේ රෑම මම යනවා රච්චි මස්සිනා හැබැයි ඒ අලාභ ඉල්ලලා දාන්ට යන නඩුව අහක් කරගන්න කලින් මට පොරොන්දු වෙන්න ඕන අර නාමෙලා පන්නලා දාලා බිසෝව මගේ සිරිමලට ලොකු වෙනවා ලොකු වෙනවා අර පැත්තෙන් ලොකු වෙනවා අර පැත්තෙන් මේ ඔය සිරිමලාගේ මේ ප්‍රහාදී ඇහුනොත් ලොක්කි මේ වහලේ උණු කැට උඩ විසිරෙන්න හද කලයෝ. එහිඳ ඒ ගැන අපි පස්සේ කතා කරමු ඈ. හරි හරි මාසින. හරි හරි. දැන් එතකොට මේ මං දිගාමඩුල්ලට ගෙහුම් සුන්දරසේන මනමාලයා මුණ ගැහිලා මොනවද කියන්නේ? <clears throat> මා එක්කල නඩු කියලා නිකන් කුරුවල් වෙන්න බහින්ට එපයි කියනවා නඩු මාර්ගෙට. ආව. කියනවා ඌට බස්තියන් ගැන. ඇහුණද? මේ මල්ලෝ කියනවද කියලා බලාගෙන ඉන්නම් ඔන්න ඔතන තමයි මස්සිනා උඹ වරද්දගත්තේ. අල කමක් නෑ. බොට වරදිට තරමට මට හොඳයි. මං ගියේ කාලේ ඉඳලම මේ හතර මහ නිදානයක් වගේ තියෙන ඉඩම් කන්දරාව කවදා හරි දැහැගන්නම් කියලා හීන දැක දැක හිටියේ ඒක බැරි වෙච්ච හින්දා මගේ කොල්ලට බිසෝව කසාද බන්දලා දෙන්න කියලා ඉල්ලුවේ ඒ ඉල්ලීම නිකම්ම නිකං අහකට දැම්මා වගේ වුණා එදා ඉඳලම මටත් නිින්දක් නෑ මස්සිනේ. <laughs> ඇයි ඇයි මේ සාගරේට තියෙන මුවන් පැලසේ දීපොළ අයියා රච්චිල වසමයි පිටකාට හරියයි කියලා. හ්ම්. දැන් මේක මට හොඳයි. ආරච්චිලයි ලොකුයි නාමෙලයි තක්දීර් කරලා කොහොම හරි බිසෝව මගේ පුතාගේ මේ හැමසිනා ලොකු දැනගත්තද මම දිගා මඩුල්ලට යනවයි කියලා කොහෙත්ම නැහැ කොහෙත්ම නැහැ ලොකි බොම කනගාටුවෙන් ඉන්නවා මට නිින්ද යන්නේ නැතුව ඉඳලා අර පපුවේ අමාරුව හැදී කියලා බයෙන් පාරච්චි මතිනා ඒ වාගේ මොන ලෙඩ හැදුනත් මගේ පුතා සිරිමල් දැන් අඳුරනවා ලෝක ප්‍රසිද්ධ වෛද්‍යවරු එහෙනම් හැබැයිම ආ ඒ කියන්නේ සිරිමලු දැන් එතකොට මේ <laughs> පිළිගන්න පුළුවන් ලොකු වූ මහත්යෙක්ම සිනා අනේකයි මම මේ කියන්නේ විසූදුවට ඒවා කියන්ට කලින් දැම්මම දැම්මම මේ දැම්මම අර දිගා මඩුල්ලට ගිහුම් මගෙන් අලාභ ඉල්ලන්ට නඩු දාන්න යන එක නවත්තන්න ඕන මුදියෝ තේරුණාද උඹට මට නිින්ද නැත්තේ ඔන්න ඕකයි හරි හරි මස්සිනා අද රෑ හොඳට නිින්ද යයි මේ මේ මේන් මේ මේන් මේ සුකොඩ වතුර ඩිංගා බීලා හිටා පයි පයි පයි පා ඔය ජරාව බීලා තමයි මගේ ඔළුව කුරුලුනේ මුදියෝ එපා එපා ඕක මට එපා ඔය ආනේ මේ අයියා ඉන්නවා කිසිවෙත් නෑනේ. <laughs> ආ කමන්නේ කමන්නේ. <laughs> එන්ට. එන්ට දැන් කෑම ටිකක් කාලා යන්න යන දිහාකට. නෑ නෑ නෑ නගා. කෑම කන්ට ඉතින් අපිට වෙන දවසක වුණත් පුළුවන් ඊට වඩා ලොකු වැදගත් එක අතකට භයානක දෙයක් මේ කටුපුල්ලේ පැලැන්තියට සිද්ධ වෙන්න යනවා නක. ඔව් ලොකු ඔව් ඔව් ඔව් ඒක මං හීනෙන්වත් හිතාපු නැති කර්ම දෝෂයක් මොන මොනවද ඔය කියන්නේ කියන්ටකෝ මට තේරෙන්නේ නැහැ ගෙදර ඇතු මේ මේ මේක මේ කීරාල ආරච්චිල කියන මගේ කට වැරදිලා වෙන්ට යන අකරතැබ්බයක් ලොකු. ඕ ඒ වැරදීම දුරට දිගට ගොහින් දැන් ඒක නඩු මාර්ගයට යන්න ඕන්න මෙන්න වගේලු. ඔව් ඉතින් මේ අපේ මුදියන්සේ ඉස්සරහට පැනලා ඒ අකරතැබ්බෙන් අපුව බේරන්ට යන්ටයි දැන් මේ රෑ මෙහාට ආවේ. ඇයි හදේයනේ මට ඔය විත්‍යා සටහනක් කලින් නොකීවේ. කවුද අපට යකරතැබ්බ කරන හතුරා? <laughs> කලබල වෙන්න කාරි නෑ නගා. මම දන්නවා ඒ හතුරගේ කණෙන් වින්ගලා නහයෙන් එළියට එන්නේ කොහොමද කියලා. ඒයින් මං අහන්නේ කවුද ඔය කියන හතුරා? වෙඩිකාරයාද? ආරච්චිලා පට්ටම ගන්න බලන් ඉන්නේ අර මුතු බණ්ඩද? එහෙම නැත්නම් ඒ උඩ ගමේ වෙල්විදානේද? නැත්නම් ඒ වෙල්විදානේගේ බෑනද? කියනවා මට කවුද ඒක කියලා. මං එන්නම්. මං එන්නම්කෝ. මස්සිනා මේ රහස දැන් නොකිය බැරි තැනටයි එන්නේ මස්සිනා. අපි මොකද කරන්නේ නේ? ලොක්කි දන්නවා මං කට වරද්දාගත්තු විත්තිය. ඒ උනාට අනේ මන් දන්නේ නෑ. දැන් මේක හංකන්ටත් බෑ, පින්නන්ටත් බෑ කිව්වා වගේ වැඩක් නෙවෙලා තියෙන්නේ. ඒ කියන්නේ දිගාමඩුල්ලේ මනමාලයට දෑවැද්දට මේ දීපොළ දෙනවා කියලා වෙච්චි පොරොන්දුව ලොකු දන්නේම නැද්ද? ඒ ආරංචිය දන්නවා. ඒක නෙවි. මොය කියාපු අලාභ ඉල්ලලා නඩුවක් දාලයි කියන ආරංචිය නම් දන්නේ නෑ ඕ. ඒක තාම කිසි කෙනෙක් දන්නේ නෑ මං ඇරෙන්න ඕ. මේ මේ කොහොම ඉන්නවා ලොක්කී අපේ කතා බහ හොරෙන් අහගෙන ඉන්නවද කියලා මං හොයා බලාගෙන ඉන්නම් ඈ. මම කොහොමද කොහොමද ඒ නඩු කතාව මං ගොතලා කියපු බොරුවක් <laughs> මං එහෙම කීවි ඒ දිගමඩුල්ලේ මනමාලයා ආරච්චිලගේ හිතෙන් අයින් කරලා ඊට පස්සේ නාමෙලත් කොහොම හරි පන්නලා දාලා මේ සාගරේට තියෙන බූදලේ මගේ කොල්ලගේ දෑවැද්දට තට්ටු කරගෙන එනවා එනවා ආරච්චිල එනවා ආරච්චිල එනවා <coughs> මේ ලොකු උයනකට වැදිලා ගිනි වංගේට කෑමල ඇති කරනවා අර අර නඩු දාලයි කියාපු ආරංචියේ බයට බය වෙලා ඕක බලාපන්කෝ ලොකු විතරක් නෙවෙයි නඩු හබවලට බයමුදියෝ ඕක මට ආරංචි වෙච්ච දවසේ ඉඳලා තමයි මගේ නිින්ද අහලකටවත් ආවේ නැත්තේ ඕම් ඔබ දන්නවනේ ඉස්සර මං හිතගෙනත් නිදි ඉඳගෙනත් නිදි ඈ දැන් ඕම් බලපන් මාසිනා කිසි දෙයකට බය වෙන්න එපා මං ඉන්න කාලේ මං ඒ නිින්ද ගෙන්නලා දෙන්නම් <laughs> බැරි වුණොත් දිගා මඩුල්ලෙන් මං මං හිතුවේ නෑනේ ඔය ඉලන්දාරියා ඔය ඉක්මනට මගෙන් අලාබෙilla අපෝ යපෝ යපෝයි මං කරගත්තු දෙයක හැටි අම්මපා. ආ මේ කෑම ලැහැත්ති. ආ කෑම ලැහැත්තිලු කෑම ලැහැත්තිලු. එපා එපා. ඔය කෑමට වඩා අපට ලොකුයි මේ ඒ දිගමඩුල්ලේ මිනිහගේ අලාබේ ඉල්ලන නඩුව නගා. ආ ඒ හින්දා මම මේ දැම්මම යනවා. ඔව්. මේ ඒ මිනිහට හොඳින් කියලා නඩු මාර්ගෙට නොගිහින් මේක බේරගන්ටයි මම යන්නේ. ඒකනම් ලොකු උදව්වක් මොදි. මම වාගේ නන්දරාපු ආරච්චිල කෙනෙකුට ඒ වාගේ නඩු හබ පටලවලා ලාභ ඉල්ලන එක මගේ නමේ ගොම ගාන කැත වැඩක් නේද හැබැයි ඕක දැනගත්තොත් අර නාමෙලා මට හූ කියයි ඔන්න අර දිගා මඩුල්ලේ මනමාලයා පොරොන්දු කඩ කෙරුවට නඩු දාලා මේ බූදලේට තට්ටු කෙරුවා කියලා. ඕන්නේ හූ කියන එක නවත්තන්ට තියෙන එකම ගුරුකම තමයි මං එදා කීවේ මාසිනා. කොහෙද? ඒක තුට්ටුවකටවත් මායින් කෙරුවේ නෑනේ ඒකනේ. ඔය කියන්නේ උඹේ කොල්ලා සිරිමලාට විසෝව බන්දලා අතපියදා ගන්නට කියලාද? නමුත් ඒක ඇරෙන්න වෙන ඕන කොයිම දෙකින්වත් බොට බෑ ඔය දිගා මඩුල්ලට වෙච්ච පොරොන්දුවෙන් බේරිලා ඉන්ටමාසිනා මිනිහා බලන්නේ මේ බූදලේයි බිසොයි සේරෝම අතට ගන්නට නේද <laughs> එව්වා සුම්මා එව්වා සුම්මා <laughs> ඒ සුම්මා කිව්වේ සුම්මා කියන්නේ නිකන් <laughs> ඈ නිකන් එන්නකල් ඒ මිනිහට සුම්මා නිකං තමයි යන්ත වෙන්නේ මාතිනා නිකං නිකං ඒකා එච්චරත් නරක මිනිහේ කියලා මම ඒ දවස්වල දැනගත්තනම් මුදියෝ පොරොන්දු වෙන්නේ නෑ මේ දීපොළ දෑවැද්දට දෙනවයි කියලා ඕ මං දැන් කෑම නිමනවා කියලා කිව්වා එපා එපා නගා එපා මට මේ කෑම කකා ඉන්න වෙලාවක් නෑ මං දැන් කෙලින්ම යනවා අර සුන්දරසේන මුණ ගැහිලා ඔය නඩුව බෙයි අලාබේ ඉන්න මේ මොකද්ද ඔය මේ එන්තර වාසියද මොකද්ද අර ඒකට කියන්නේ ආ මේ මේ ඒකයි මේ මේ මේ ගැන කතා කරන්නේ මේ මේ මේ මේ මේ අසිනා මේන් අර මං බොන જાති සෝඩා බෝතලයක් ගෙනාවා ආ ඕ නෝ ඒ වගේ එකක් තමයි දැන් මට ඕන මුදියෝ බීලා නිදා ගන්නට මේ බොට කාලෙකට මේ පෙට්‍රෝල් තෙල් ගහන්න සල්ලි දෙන්නම් මං එපා එපා මස්සේ නයිපා මේ මං යනවා ලොකු නගා එමනම් සෑම කන්ටත් බැරි නම් සෑවෙන්ට කලින් එහෙනම් ගිහින් එන්න හැබැයි ඔය යන ගමනෙන් අපිට නරකක් එහෙමනම් සිද්ධ කරන්ට එපා ඕ. <laughs> පිසුද නගා පිසුද. මං ඒ වගේ අසමජ්ජාති වැඩ කරනවද? අපේ ලේකෙකුම තියෙන මේ නෑ පරපුරට ඈ? ඒකයි. <laughs> මේ මං ඉතුරු හරිය පාසේ කියන්නම්කෝ. හැබැයි හැබැයි පුතෝ මේක අහගනින් කීයට ගියත් මම නෙවෙයි ඒ යකා ඉල්ලන දොළ බිලි දෙන්නේ. ආ. <laughs> නදී බැරි වෙයි. නදී බැරි වෙයි. නඩු මාර්ගෙන් තීරණය වෙලා බොටුව තද වෙනකොට නොදී බැරි වෙයි. හරි හරි හරි. මේ ඉතුරු හරිය මං බලා ගන්නම්කෝ ආරච්චි මාසිනා. හ්ම් හ්ම්. ඕම් බලනවා එහෙනම් අපට ඈතින් හරි නෑදෑයෙකුගේ තියෙන වටිනාකම. ඒ බුලාම්පි හ්ම් ඔය ඇති දැන් බිරුවා වෙදමා මගෙදර නැතුව ඇති කියලා මට සැක හිතුණා බිසෝ ඉන්නවද? බිසෝ නාමෙල්ලක කොහෙද යනවයි කියලා ගියා. මේ මට නම් මතක නෑ ගියේ කොහාටද කියලා. කොහේ ගියත් දැන් එයි. කමක් නෑ. එනකල් මෙහෙන් ඉඳගෙන ඉඳකෝ ලොකු. ඒ දෙන්නා එන්ට කලින් මට ලොකු දෙයක් කියන්න තියෙනවා මාමට. ඕනම දෙයක් මට කියන්න බය වෙන්න එපා ලොකු. කොහොමද අපේ ආරච්චිලා එහෙම? ඔයේ ඉන්නේ ගෙදර ආන්ති පුටුවේ දිගා වෙලා කන්නේත් නෑ බොන්නේත් නෑ නෑ නෑ බොනවා අර මුදියා ගෙනත් දීපු සෝඩා වතුර වගේක්ද මොන දෙයක්ද මන් දන්නේ <laughs> සෝඩා වතුරද ගිනි වතුරද මොන දාජරා වතුරක්ද මන් දන්නේ නෑ ඒවා බීලා හැමෝටම බනිනවා නැටියෙන්ම බනින්නේ අහිංසක නාමයට. <laughs> එහෙමනම් ඉතින් මටත් බනිනව ඇති. කමක් නැහැ කමක් නැහැ. නෑ. ඕ භාග වේලාවට බනිනවා ඇති. භාග වේලාවක් නෑ. මන් දන්නවනේ ආරච්චිලගේ හැටි. මට මේක කියන්නත් බෑ. නොකියා ඉන්නත් බෑ මාමා. දැන් වෙලා තියෙන අකරතැබ්බේ මොකද්ද දන්නවද මාමා? හ්ම්. <laughs> අර දිගා මදුල්ලේ කවුරාලගේ පුතාට මේ නම නම් මට හරියට මතක නෑ. සුන්දරසේනට. ආ, හරි, හරි. ඒ මිනිහාගේ චරිතේ කරලා තියෙන වැරදි වැඩ කටයුතුයි. ඒ පලාතේ හිටපු කඩවසම් ගෑනු උදවියට සිද්ධ වෙලා තියෙන මේ මේ අනන්ත නොබිනා කමුත් හින්දා ආන්නේ ගැන අපේ ආරච්චිල හුඟක් දුරට හිතලා මතලා කල්පනා කරලයි මෙන්නේ. මොකද කිව්වේ ඊලන්දාරියාගේ නම? සුන්දරසේන. හරි හරි. නම නම් සුන්දරයි තමයි. සුන්දර කියන වචනේ సౌందර්ය කියලා භාවිතා කරන වචنين අලංකාරයි. ලස්සනයි. ඒ වුණාට ලොකු අපේ උගත මේ මේ නාමල් මෙතන හිටියානම් ඔය සුන්දර කියන වචනෙට තාව නොය කුතු පැරණ උදාහරණ කියයි නාමල් වාගේ උගත් වැදගත් හොඳ කෙනෙක් අපට නැති වුණොත් නැති වුණාම තමයි දැන් මේ පළහිලා ප්‍රශ්නේ නොයෙකුත් අතට පැටලිලා පැටලිලා තියෙද්දී ඇයි අර මේ මේ මුදියා උන්නේ හැයෝකට මැදිහත් කරගත්තේ ඈ? මුදියා අයියා දෙවුරලා පොරොන්දු නාලු අපේ ආරච්චිලට ඒ නඩුව නොදමා ගොඩින් බේරා දෙනවයි කියලා. පොරොන්දු නාලු ඒ වැඩේ කරලා දෙනවාමයි කියලා. අත මතක් වෙනවා අර බැටළුවම පොරවගත්තු උර්කයාගේ කතාව. මන් දන්නේ ඇයි අපේ ආරච්චිලා මුදියන්සෙම ආයෙත් ලං කරගන්නේ කියන්ට. එක්කෝ එයා ඒ අලාභ ඉල්ලන නඩුවට බය වෙලා නිදාගන්න බැරි හන්දා මුදියා කියන දේ විශ්වාස කරනවා. එහෙම නැත්නම් එහෙම නැත්නම් මුදියායේ බෑනන්දි වෙන්න කිය මනමාලයට ආරච්චිල හොඳටම බය වෙලා ඉන්නවා කියලා. ඉක්මන්නට නඩුවක් දාලා ලොකු ගානක් අය කරගෙන ඒකෙන් කොටහක් ගන්න හදනවා. එහෙම නැත්නම් අර වල්මත් වෙලා කොළඹ ඉන්න සිරිමලාව ආපහු ගෙන්නලා ආරච්චිලට කියලා බිසෝව ජෝදු කරන්න යනු. ඒක තමයි. මුදියා දැන් ආරච්චිලාට හොඳටම කිට්ටු වෙලා රහස් කතා කරන්නේ. මේ මේ මේ ලොකු කරුණා කරලා ඔය අඳන එක නවත්තලා අපි දැනට ඔබින නුවණ තෝරාගෙන වැඩ කරමු. හ්ම් එම වැඩ කරලා ඒ අහිංසක නාමෙලුයි බිසෝයි දෙන්නගේ ඉදිරි ජීවිත සතුටින් ගත කරන්නට වැඩ කරමු. හ්ම්? ඒක නෙවෙයි හරි. ඒරෙන්ට මට වෙන සම්පතක් <clears throat> ලොකෝ කවුද නොමුත් පයින් ඇවිදගෙන ආවේ හ්ම් මගේ ඇස් නම් එච්චර හොඳට පේන්නේ නැහැ. හ්ම්. ලොකුට පේනවද? හ්ම්. පේනවද? පේනවා. පේනවා. පිස්සුයි නාමෙලුයි. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න බරකාගොඩ රත්න ඩී නම්බුගේ උලපනේ ගුණසේකර සහ රම්‍යා වනිගසේකර කතනය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා. කලාසූරී මුදල නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස. නිෂ්පාදනය නන්දා ජයමාන.